ඉතින් මෙම සූත්‍ර දේශනාව සාරිපුත්ත මහරතන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට දේශනා කරන දේශනාවක්. ඉතින් බුදුරජාන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන අවස්ථාවකදී තමයි මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගෙම සකැමැත්තෙන් මේ බඳු ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන්නේ. ඉතින් එතෙන්දී පිළිවෙලට පියවරෙන් පියවරට අපිව එකගෙන යනවා මේ ධාතුන් සම්බන්ධයෙන්. පටන් ගන්න සතර මහා ධාතුන් වලින්ම නෙමෙයි සතර චතුරාර්ය සත්‍යයෙන් තමයි පටන් ගන්න. මොනවද මේ චතුරාර්ය සත්‍යයේ තියෙන වැදගත්කම පොඩි උපාවකින් පෙන්නනවා. ඒකම තමයි මේ සූත්‍රයට නම වැටෙන්නත් හේතුලා තියෙන්නේ. ඇත් පාසලකුණ තුල එහෙමත් නැත්නම් මේ ඇතෙක්ගේ පාදයක් පොළවේ තිබ්බහම එතන ලොකු කවයක් සකස් වෙනවා. ඉතින් අනිකුත් ඕනම සතෙක්ගේ පාසලකුණක් මේ කවය තුල අන්තර්ගත කරන්න පුළුවන්. ඇතාගේ පාසලකුණ තමයි විශාලතම පාසලකුණ. ඒ වගේ සාරිපුත්තු සාමණේර වහන්සේ දේශනා කරනවා මෙම ධර්මයේ තුල බුදුරජාන් වහන්සේ දේශනා කරපු මෙම ධර්මස්කන්ධය තුල චතුරාර්ය සත්‍ය තමයි ශ්‍රේෂ්ඨතම අග්‍රම ධර්මය කියලා කියන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ චතුරාර්ය සත්‍ය තුල අනෙකුත් සියලුම දහම් දේශනා කැටි කළා, හකුළුවලා, ඒ තුල ඇතුළත් කළා, අන්තර්ගත කළා පෙන්වන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා ඊළඟට උන්වහන්සේම ප්‍රශ්න කළා. මතක් කරනවා දුක්ඛාර සත්‍ය, සමුදයාර සත්‍ය, නිරෝධාර සත්‍ය, මාර්ගාර සත්‍ය කියලා. ඊට පස්සේ කුමක්ද දුක්ඛාර සත්‍ය? ඉතින් ඒකේ සාමාන්‍ය විස්තරයක් කළා ජාතිය දුකක් ඊළඟට ජරාවටපත් වීම දුකක්, මරණයටපත් වීම දුකක්, ශෝක කිරීම, හඬා වැළපීම්, හිතේ පහළ වෙන ඒ දුක් දුම්නස් ඒවත් දුකක්. ඊළඟට තමන් කැමති දේ නොලැබීම ඒකත් දුකක්. ඊළඟට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා මේ සංක්ෂිප්ත වශයෙන් කියනවා නම් කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධය දුකක් කියලා සඳහන් කරනවා. ඒක දැන් මේ පංච උපාදානස්කන්ධ දුක්ඛය තමයි දිගට විස්තර කරන්න දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ උත්සාහවන්ත වෙන්නේ. ඉතින් ඒකෙත් පළවෙනි කොටසෙන් ගත්තොත් රූප උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය ගැන ඊළඟට දේශනා කරනවා කතමෝචාවසෝ රූප උපාදානස්කන්ධෝ. උතර රූප උපාදානස්කන්ධය අර්ථ දක්වන්නේ සතර මහා ධාතුවකින් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒ සතර මහා ධාතුවෙන් ඒක පෙන්눔 කළා. අට ඒ ඇසුරේ යම්කිසි උපාදාය රූපයක් ඒකත් අනුසාරයෙන් යම්කිසි තවත් රූප හට ගන්නවා නම් ඒ සියලු රූපත් මේ සියලුම සතර මහා ධාතුන් සහ උපාදාය රූප මේ මේ රූප උපාදානස්කන්ධෙහි ගලා ගැනෙනවා කියලා දේශනා කරනවා. ඊට පස්සේ පටවි ධාතුවට දැන් අවධානය යොමු කරනවා. එතකොට පටවි ධාතුවේ තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒක එක්තරා අන්දමක කර්කශ බවක්, තද බවක් පෙන්눔 කරනවා. ඒ බඳු කොටස් මේ අවටත් තියෙනවා ඒ වගේම අපි තුලත් තියෙනවා. එතකොට ඒ නිසා මේ පටවි ධාතුව කොටස් දෙකකට පෙන්ලා පෙන්න කතා කරනවා දේශනා කරනවා ආධ්‍යාත්මික පටවි ධාතුව සහ බාහිර පටවි ධාතුව කියලා. ආධ්‍යාත්මික පටවි ධාතුවට විස්තර වශයෙන් පෙන්වන්නේ මේ අපේ කයේ තියෙන තද රළු කොටස්. ඉතින් අපි දන්න ද්වාදත්තිංසාකාරයේ මුල් කොටස් 10 මේ කොටස් 20 මේ සඳහා අන්තර්ගත කරලා තියෙනවා. කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩුව ඔය විදිහට ඒ අපිට අතගාලා බලන්න පුළුවන් රළුව දැනෙන, තදට දැනෙන සියලු කොටස් මේ ඇතුළත තියෙන පටවි ධාතුව වශයෙන් පෙන්ලා දෙනවා. එතකොට බාහිර පටවි ධාතුව ගැන මෙතෙන්දී ලොකු විස්තරයක් එන්නේ නැහැ. නමුත් ඒක අපිට හිතා ගන්න පුළුවන් ඒ තරම් අමාරුත් නැහැ. එළියේ තියෙන ගස් කොළන් ගල් පර්වත මේ සියල්ලම ඉතින් තද ලක්ෂණයෙන් යුක්තයි රළු ලක්ෂණයෙන් යුක්තයි ගොරෝසු සිනිඳු ලක්ෂණ වලින් යුක්තයි ඒ යම්තාක් පටවි ලක්ෂණ නිරූපණය කරන යමක් එළියේ තියෙනවාද ඒ සියල්ලත් පටවි ධාතුවම තමයි. ඊට පස්සේ කරන ප්‍රකාශය ඊටාම වැදගත්. යාචේව කෝපන අජ්ජත්තිකා පටවි ධාතු යාච බාහිරා පටවි ධාතු පටවි ධාතු රේවේසා. යම්තාක් ආධ්‍යාත්මිකයි කියලා සලකන ඇතුළතයි කියලා සලකන පටවි ධාතුවක් වේද යම්තාක් බාහිරයි කියලා සලකන පටවි ධාතුවක් වේද ඒ සියල්ල හුදු පටවි ධාතුවමයි. එතකොට අපි මේ සම්මුති වශයෙන් මේවට නම්ගම් දීලා තියෙනවා. අපි පුටුවක්, ඇඳක්, මේසයක් කියලා අපි නම්ගම් දීලා තියෙනවා. නැත්නම් ඇතුලේ කෙස්, ලොම්, නිය, දත්, සම් කියලා අපි නම්ගම් දීලා තියෙනවා. නමුත් මේවා අන්තර්ගතයේ වශයෙන් ගත්තොත් මේවා තියෙන්නේ හුදු පටවි ධාතුවමයි. ඒ නිසා මේකේ අපි දීපු නම්ගම් වල ඇතුළත බාහිර බෙහෙදයක් මේක මොකක්වත් නැහැ. ඇත්ත වශයෙන් ගත්තොත් හුදු පටවි ධාතුවම තමයි මේ ඇතුළත බාහිර හැමතැනම තියෙන්නේ. ඒ නිසා අර අපේ හිත දීලා තිබිච්ච ලේබල් අපේ හිත දීලා තිබිච්ච විවිධාකාර වර්ගීකරණ විවිධ සම්මුතීන් ප්‍රඥප්තියන් ඔක්කොම දැන් ඉවත් වෙලා හිත නිකන් බොහොම සරලව හැමතැනම තියෙන්නේ හුදු පටවි ධාතුවක් කියලා සමහන් වෙන්න ගත්තාම පොදු විදිහට බලන්න ගත්තාම දැන් හිතේ එක්තරා අන්දමක මමත්වයේ දුර්වීමක් ප්‍රබලව ආත්ම සංඥාවක් ඇඳ ගැනීමෙන් ඉවත් වීමක් කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හඳුනාගෙන හඳුනා ගැනීමෙන් ඉවත් වීමක් සිද්ධ වීම දැන් සිද්ධ වෙනවා. ඒ නිසා ඒක තව කුළු ගන්නනවා තං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති කියලා. එතකොට මේක දැන් දකින්න කියනවා මේ මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. එතකොට මේකම පෘථිවි ධාතුවක්වත් මේකම පටවි කොටසක්වත් මම නොවේ. ඊළඟට මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. එවමෙතං යථාභූතං සම්මප්පඤ්ඤා දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරාජේති. ඒතර මේ කටයුත්ත සාර්ථක වෙනවා නම් දැන් අපේ හිතේ එක අතකින් ওই පඨවි ධාතුව හා සම්බන්ධ කොටස් නිරූපණය වීම අඩු වෙන්න පටන් ගන්නවා. දැන් අපේ හිත ඇතුලේ ගෙවල් දොරවල් මතක් වෙලා, යාන වාහන මතක් වෙලා, මුදරුවන් මතක් වෙලා, ඇඳමුටු මේස මතක් වෙලා ඉතින් ඒ පහළ වෙන විවිධාකාර සංඥා නිරන්තරයෙන් ගලාගෙන එන්න පුළුවන්. ඉතින් ඒ දේවල් හිතර නැවිත් ඉන්න ඉඩ තියෙනවා මේ නිවැරදිව අපිට පටවි ධාතුව අවබෝධ වුණාම. මොකද මේ අවබෝධය මත යන ගමනක් දැන් මේ පෙන්වන්නේ විපස්සනාවක් කතා කරන්නේ ධාතු මනසිකාරයක් කතා කරන්නේ. එතන දැන් මේ පටවි ධාතුවට අදාළ නිවැරදි ස්වરૂපයන් අපිට වැටහෙනවා නම් ඒකේ යථා ස්වභාවය අපිට තේරෙනවා නම් එයා ඒවට අපි දින තිබිච්ච අධිවටනකම දැන් අඩු වෙලා යනවා නම් එහෙමනම් දැන් හිතෙන් අර ඒවා ග්‍රහණය කිරීම දැඩිවල්ව ගැනීම ඒවා තුළට බැස ගැනීම අඩු වෙන්න ඕනේ. ඒ හරහා හිත තුළ ඒවා නිකම් පළපදියක් නොවි ඒවා හිතින් ඉවත් වෙලා හිතේ යම්කිසි සැහැල්ලුවක් බර අඩුවීමක් එහෙමත් නැත්නම් හිතේ ඉඩකඩ වැඩිවීමක් සිද්ධ වෙන්න ගන්නවා. ඒතර මේක හා සම්බන්ධයෙන් අර පේන පින්දුපම සූත්‍රයේ බුදුරජාන් වහන්සේ උපමාවක් දීලා තියෙනවා. හරියට නිකන් පෙන පිටක් වගේ කියලා මේ රූපස්කන්ධය කියන එක. සම්පූර්ණ රූපස්කන්ධයම උපමා කරන්නේ පේන පින්ඩූපමං රූපං. ඒතර රූපය කියන එක හරියට පේන පින්ඩුවක් වගේ. ඒතර ඒකෙත් උන්වහන්සේ දේශනා කරනවා හරියට ගඟක යූරක පෙන ගොඩක් ඒක රාශිය වෙලා තේනවා. ඈතට බැලුවාම නම් නිකන් ඝන දෙයක් වගේ පේනවා. නමුත් ලං වෙලා බැලුවාම ඒකේ ගන්න කියලා සාරයක් නැහැ. ඇතුළ හිස්. නමුත් පේන්නේ නම් ඇත්ත වශයෙන්ම ඝන බොල් දෙයක් වශයෙන් ඒක ඝන දෙයක් වශයෙන්. නමුත් ඇත්තරම බැලුවාම බොල් ඇතරම් බැලුවාම ඇතුලේ ගන්න දෙයක් නැහැ. ඒ වගේම තමයි මේ පටවි ධාතුවත් අපිට දැනෙන්නම් බොහොම තදට ගොරෝසුවට තමයි. නමුත් ගැඹුරින් බලනකොට මේකේ ඇතුලේ ගන්න තරම් සාරයක්, හරයක් ඇත්තේ නැහැ. ඊට පස්සේ දැන් මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ හිතේ එක්තරාන්දමක අවබෝධය තවදුරටත් වැඩි කරන්න ඒ වගේම ඊවසීම පැත්තටත් අපේ අවධානය යොමු කරන්න ධාතු පැත්තෙන්ම තව අපිව ඉස්සරහට අරගෙන යනවා. බාහිරාය පඨවි ධාතුයා තාව මහල්නිකාය අනිච්චතා පඤ්ඤායසති. කය ධම්මතා පඤ්ඤායසති. වය ධම්මතා පඤ්ඤායසති. විපරිණාම ධම්මතා පඤ්ඤායසති. එතකොට මේ යම් හේකින් මේ දැන් අපි කතා කරේ නම් ඇත්තටම මේ ආධ්‍යාත්මික පටවි ධාතුව ගැන. ඒක තමයි අපි බැලුවේ. හැබැයි මේ බාහිරයි කියලා සලකන පටවි ධාතුවත් ඒකෙත් ඇත්තටම ඒක දිගට පැවැත්මක් නෑ ඒකත් ඊටාම හික්මන්ට ඇතිව නැතිව යෑමක් පෙන්눔 කරනවා. ඉතින් ඒ ඇතිව නැතුව යාම නැත්නම් ඒ වෙනස් වීම ඒ විපරිණාමය උන්වහන්සේ විශේෂයෙන් මතු කරලා පෙන්වනවා. ඒ කියන්නේ යම් මේ පටවි ධාතුයේත් එක්තරාන්දම කැළඹීමක් මේ බාහිර ඊටාම විශාලයි කියලා අපි සලකන මේ පෘථිවි පෘථුවිය කම්පණය වීමක් විනාශ වීමක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ කුඩා අපේ මේ කය ගැන කවර කතාවද? අපි මේ ඇතුළතයි කියලා සලකන ඇතුළත පටවි ධාතුව ගැන කවර කතාවද? කියලා මේ එකාතකින් මේ ඊටාම සල්ප වූ ඊටාම මද වූ මේ කුඩා වූ අපි අල්ලගෙන ඉන්න මේ පටවි ධාතුව කතරම්නම් මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මයක් වශයෙන් සැලකීම සුදුසුද කියලා අපිට ඒත්තු ගන්නවා මතක් කරනවා. ඉතින් එහෙම අපි අර නිවැරදිව අවබෝධ කරගත්තා නම් බාහිර පටවි ධාතුව පවා මේ මහා පෘථිවි තලය පවා යම් කාලයකදී විනාශ වෙලා සුණු විසුණු වෙලා යන බව දන්නවනම් එහෙනම් මේ කුඩා අපි මේ අල්ලගෙන ඉන්න මම කියා ගන්නා මගේ කියා ගන්නා මේ කය මූලික කරගත්ත උපාදාන කරගත්ත මේ පටවි ධාතුව ගැන කවර කතාද කියන කාරණාවත් මතක් කරනවා. ඊළඟට මේක තව පාවිච්චි කරනවා එක්තරා අන්දමකින් අපේ හිතේ ඉවසීමක් දිනු කරන පැත්තකට. අපේ හිත කොහොමද මේ ධාතුන් මුල් කරගෙන ටිකක් ඉවසන්න ඊළඟට ඒකත් ඒ සිද්ධ වෙන යම් සිදුවීමක් විපස්සනාවට නගා ගන්න පාවිච්චි කරන්න. පරේ අක්ඛෝසන්ති පරිභාසන්ති රෝසෙන්ති විහෙසෙන්ති යම් වෙලාවකදී අපිට කෙනෙක් බැනවදිනවා නැත්නම් ආක්‍රෝෂ පරිභව කරනවා ඉතින් එහෙම ඝටනවා වෙහෙසනවා. ඉතින් ඒ බඳු අවස්ථාවකදී කොහොමද මේ මේ ධාතු පැත්තෙන් හිතලා අපේ හිත සැහැල්ලු කරගන්නේ? අපේ හිත කොහොමද මේ දුකෙන් මුදව ගන්න? අපෙත් හිතේ ඇති වෙන්න පුළුවන් ද්වේෂයක්, වෛරයක්, තරහවක් ඒක නවත්ත ගන්නේ කොහොමද? මේ විදිහට කල්පනා කළා. සෝ එවම් පජානාති. uppannā kōmē අයං සෝත සම්පස්සජා දුක්ඛ වේදනා. සාචකෝ පටිච්ච නෝ අපටිච්ච. කිම් පටිච්ච. පස්සම් පටිච්ච. ඒතර මේ දැන් මේ වෙනකොට මගේ හිතේ එක්තරා අන්දමක දුකක් පහළලා තියෙනවා. කන මූලික කරගත්ත දුකක් පහළලා තියෙන්නේ. මොකද කනෙන් තමයි මේ ඇනුම් බැනුම් ඇහුනේ. ඒ නිසා පහළ වෙච්ච දුකක් තියෙනවා. ඒකත් හැබැයි හේතු සහිතවයි පහළ වුනේ. මොකද්ද හේතුව? ඒ තමයි ස්පර්ශය. ඒතර මේ මේ අපි දන්නවා මේ ආයතන වලට කියනවා ස්පර්ශ ආයතන කියලා. මේ ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, කයට ස්පර්ශ, ඊළඟට මනසට අරමුණු. ඉතින් ওই විදිහට ස්පර්ශ වීමක් කරහා තමයි අන්තිමට මේවා අපි දැනගැනීමක් කරන්නේ. එහෙනම් මේ ස්පර්ශයේ මූලික වෙලා තමයි මේ වේදනාව පහළලා තියෙන්නේ. ඒ නිසා ඒ පහළ වෙච්ච ස්පර්ශයත් අනිත්‍යයි වේදනාවත් අනිත්‍යයි ඒ කලපු හඳුනා ගැනීමත් අනිත්‍යයි ඒකෙන් යම්කිසි චේතනා සිතුවිලි පහල කරගත්තා නම් ඒවත් අනිත්‍යයි. විඥානයත් අනිත්‍යයි. ඉතින් මේ විදිහට දැන් මේ මුළු සංසිද්ධිය තුළ පහළ වෙච්ච යම් වේදනා සංඥා සංස්කාර තියෙනවා නම් ඒ සියල්ලත් අනිත්‍යයි කියලා අපේ හිත තව ටිකක් අර එක අතකින් කියන්න පුළුවන් දැන් මේ ධාතු මට්ටම නෙමෙයි දැන් ගෙනියන්නේ ඊට වඩා එහා පැත්තකට දැන් එකwidehatකින් කියන්න පුළුවන් අපිට මේ හිත දිහා හිතේ පහළ වෙච්ච මේ දේවල් අඳුන ගන්න පුළුවන් අපිව නිකන් චිත්තානුපසනාව පැත්තකට වගේ ගෙනහිල්ලා තියෙනවා. කෙසේ නමුත් මේ මේ බඳු අන්දමකින් දැක ගන්න පුළුවන් නම් මේ ක්‍රියාවලිය තුළම අපේ හිත හොඳට බැහැ ගැනීමක්. අර සාමාන්‍ය කෙනෙක් අල්ලගෙන පුජ්‍යලයක් කල්ලගෙන බැන්න කෙනා අල්ලගෙන අපි වෛර කරමින් ද්වේෂ කරමින් යනවා වෙනුවට දැන් මේ පහළලා තියෙන්නේ මගේ හිතේ මෙන්න මෙහෙම ස්වභාවයක් මේ හැම දෙයක්මත් හේතුන්ගෙන් හටගත්ත දේවල්. මේ හැම දෙයක්මත් අනිත්‍යයි. මේවත් ඔක්කොම නිරුද්ධ වෙලා යනවා, ෂේ වෙලා යනවා කියලා තේරුම් අරගෙන එහෙම කටයුතු කරනවා නම් එතනම හොඳ විපස්සනාවක් සිද්ධ වෙනවා. ඒකටම හිත බැහැ දැන් ඉතින් අර ඇනුම් බැනුම් හරහා හිතේ පහළ වෙන්න තිබිච්ච රෛර, ක්‍රෝධ, ද්වේෂ ඒවා ඉවත් වෙලා යනවා. ඊළඟට තංචේ ආවසෝ භික්ඛු පරේ අනිත්තේහි අකන්තේහි අමනාපේහි සමුදාචරಂತಿ. දැන් තවත් පොඩ්ඩක් එහාට ගෙනියනවා මේ ටිකක් හිත මේ අපිට ඉවස ගන්න බැරි තරම් රළු, පරළු බොහොම තද මේ ආයුධ වලින් එහෙම නැත්නම් පොළු මුගුරු වලින් අතුල් පහරින් යම් වෙලාවකදී පහර දෙනකොට කායික වශයෙන් අපිට වෙහසක් ඇති කරනකොට පුළුවන් ද අපිට මේ ධාතු පැත්ත ගැන හිතලා මේ ධාතු මනසිකාරයක් මෙතනට පාවිච්චි කළා අපේ හිත එතනින් ඇති වෙන්න පුළුවන් පීඩාවන්ගෙනුත් මුදව ගන්න. ඉතින් එතෙන්දී තව ටිකක් අමතරව බුදුරජාන් වහන්සේ දීලා තියෙන උපමාවකුත් පතක් කරනවා. කකචූපම උපමාව කියලා කියන්නේ ඊටාම ප්‍රසිද්ධ උපමාවක්. කකචූපම සූත්‍රය කියලා සූත්‍රයක් මජ්ක්‍ධිම නිකායේ එනවා. එතන තමයි බුදුරජාන් වහන්සේ ඒ උපමාව යොදලා තියෙන්නේ. ඉතින් එතෙන්දී බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අපි දන්න අපේ මේ කය එහෙමත් නැත්නම් මේ විවිධාකාර අංගෝපාංග ඊටාම පහත් හොරුන් විසින් මම් පහරන සොරුන් විසින් කෑල්ලෙන් කෑල්ල කපනවා. ඉතින් කෑල්ලෙන් කෑල්ල කපද්දිත් කවුරු හරි ඒ සොරු කෙරෙහි වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් ඇති කරගන්නවා නම් ඒ තැනැත්තා මගේ අනුශාසනාව කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මේ එකwidehatකින් අපිට යන්න පුළුවන් උපරිම මට්ටමක් මේ පෙන්වන්නේ ඉතින් ඒ කියන්නේ එක පැත්තකින් අපි කොයිතරම්නම් ඉවසීමක් පුරුදු කළ යුතුද තවත් පැත්තකින් අර වගේ කොයිතරම් බැලෑරුම් තත්වයකදී වුණත් හිතේ වෛරයක් ද්වේෂයක් පහළ කරගන්න නැතිව සිටිය යුතුද කියන පැත්ත තමයි පෙන්වන්නේ. එතකොට ඒ කකචූපම අවවාදයේ ඒ නිසා බුදුරජාන් වහන්සේ උනන්දු කරනවා අපිට ඒ බඳු ඊටාම බරපතල තත්වයකදී පවා මාරාන්තික ඛේදනීය තත්වයකදී පවා වෛරයක්, ద్వේෂයක් හිතේ ඇති කරගන්න නැතුව ඉන්නේ. නිසා මේ ඒ වෙලාවෙදිත් මතක් කරගන්න තියෙන්නේ මතක් කරන්න කියන්නේ ආරද්ධං කෝපන මේ විරියං භවිස්සති අසල්ලීන. උපට්ඨිතා සති අසම්මුට්ඨා. පස්සද්ධෝ කායෝ අසාරද්දෝ. සමාහිතං චිත්තං ඒකංගං. කාමං දානි ඉමස්මින්ච කායේ පානි සම්පස්සාපි කමන්තු. ටෙඩ්ඩු සම්පස්සාපි කමන්තු. දණ්ඩ සම්පස්සාපි කමන්තු. සත්ත සම්පස්සාපි කමන්තු. කරියති හිදම් බුද්ධානං සාසනಂತಿ. ඉතින් එතකොට අර තමන්ගේ ප්‍රතිපදාවට තමයි මූලිකත්වය දෙලා තියෙන්නේ. තම ශ්‍රේෂ්ඨ අන්දමකින් දැන් කටයුතු කිරීමක් මෙතන පෙන්වන්නේ. අර වගේ දෙයක් වුණත් කකකුචූපම අවවාදයක් මතක් කරගෙන මේ සොරුන් විසින් මේ අංගපසංග කපා දමද්දිත් වීරයක් උපදවගෙන ඊළඟට හොඳට සතිය තහවුරු කරගෙන කයේ සැහැල්ලුවක් කොහොම හරි ඇති කරගෙන හිත සමාහිත කරගෙන ඒකාග්‍ර කරගෙන තමන් තුළ මේ සාසනික හැඟීමකින් නැත්තම් මේ ප්‍රතිපදාවට යොමු කරනකෝ අවධානයකින් කටයුතු කරන්න කියන එක තමයි මතක් කරන්නේ. එතකොට ඒ බඳු තත්ත්වයක් අපිට පවත්වන්න පුළුවන් නම් එකාතකින් අපේ හිතේ අර ඇති වෙන තිබිච්ච වෛරයක්, ද්වේෂයක්, තරහාවක් වළක්ව ගන්න පුළුවන්. මොකද මේ තමන් ප්‍රතිපදාවක් පුරන කෙනෙක්. තමන් මේ හොරු වගේ අසත්පුරුෂයෝ නේ තමන් මේ සත්පුරුෂ ගුණයක් පුරන්න වෑයම් කරන කෙනෙක්. හැබැයි අනිත් අය ඒවා දන්නේ නැහැ. ඒ නිසා අනිත් කෙනෙක් අපිට බණින අවස්ථාවක් වෙන්න පුළුවන්. නැත්නම් මේ ගහන අවස්ථාවක් වෙන්න පුළුවන්. බණින අවස්ථාවකදීත් තමන්ට දැනගන්න කියනවා මේ වෙලාවේදී මේ වේදනාව පහළුණා මගේ හිතේ. හැබැයි ඒක පහළුනේත් මේ ස්පර්ශය මුල් කරගෙන. ඒ ස්පර්ශයත් අනිත්‍යයි. ඒ වේදනාවත් අනිත්‍යයි. ඒ සංඥාවත් අනිත්‍යයි. ඒ සංස්කාරත් අනිත්‍යයි. ඒ විඥානත් අනිත්‍යයි. කියන්නේ එතකොට මේ ස්කන්ධ පහටම එකාතකින් අනිත්‍ය ලක්ෂණය තේරුම් ගැනීමක්. කළා ඒකෙන් ඉවත් වෙන්න කියනවා. හිත හිත කිලස ගන්න නැතුව ඉන්න කියනවා. අනිත් පැත්තෙන් බරපතල විදිහට මේ රළුව කායික වෙහසක් කායික වශයෙන් පීඩාවක් යම්ස කෙනෙක් කරද්දී ගහද්දී වගේ අවස්ථාවකදී එතෙන්දිත් අර කකචූපම අවවාදය වගේ මතක් කරගෙන එතෙන්දිත් තමන් මේ ප්‍රතිපදාවක් පුරන කෙනෙක් බව තේරුම් අරගෙන ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න කියලා කියනවා. දැන් ඊළඟට තවත් පැත්තක් මේකේ පෙන්නනවා. මෙතන ඇත්තටම මේ යම්සි යෝගාවචරයේ ගැඹුරකට ගිහිල්ලා මේ සතර මහා ධාතුන් මුල් කරගෙන භාවනාවක් වඩනකොට එයාගේ හිතේ උපාදාන කිරීම නැවතිලා එයාගේ හිත සංසුන් වෙලා සැහැල්ලු වෙලා මේ අරමුණු වලින් හිත නිදහස් වෙලා ලබන යම්කිසි උපේක්ෂාව නිශ්චිත සැහැල්ලුවක් නිදහසක් උපාදාන නොකර සිටීමක් අරමුණු වලින් හිත ඉවත් වීමක් සිද්ධ වෙන්න පුළුවන්. අනිශ්චිත බවක් පහළ වෙන්න පුළුවන්, උපාදාන රහිත බවක් පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ යෝගාවචරය උත්සාහන්තර ඒ தත්ත්වය පවත්වන්න. දැන් මේ බඳු ඒ ටිකක් දියුණු වෙච්ච යෝගාවචරයෙක්. ඒ අනිශ්චිත බවක් පවත්වන යෝගාවචරයෙක්. උපාදාන රහිත බවක් පවත්වන යෝගාවචරයෙක්. හිතේ සැහැල්ලුවක් අරමුණු වලින් තොර බවක් හිතේ හොඳට ඉඩකඩ සහිත සැහැල්ලු ගතියක් පවත්වන යෝගාචරයේ ගැන ඊළඟට මේ සාරිපුත්තු මහරහතන් වහන්සේ පෙන්නනවා තස්සචේ ආවසෝ බික්කුණු එවං බුද්ධං අනුස්සරතෝ එවං ධම්මං අනුස්සරතෝ එවං සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිසිතා නසංඨාති සෝ තේන සංවිජ්ජති සංවේගං ආපජ්ජති. හැබැයි එයාට යම් වෙලාවකදී ඒ తত্ত্বය පවත්ව ගන්න බැරි වෙලා එයාගේ හිතේ මොකක් හරි අපි හිතමු අර කතා කරපු ඇනුම් බැනුම් තත්වයක් වෙන්න පුළුවන් නැත්නම් පහර කෑම් වගේ අවස්ථාවක් වෙන්න පුළුවන් නැත්නම් එහෙමත් නැත්නම් ඇහෙන් රූපයක් දැකලා වෙච්ච යම්කිසි මුලාවක් කනෙන් සද්දයක් අහලා යම් වෙච්ච මුලාවක් ඒ ඉඳුරන් අනුසාරයෙන් වෙච්ච යම්කිසි මුලාවක් වෙන්න පුළුවන් දැන් මෙබඳු මුලා වෙච්ච අවස්ථාවක මේ බුදුරජාන් වහන්සේ සිහි කළා ධර්ම රත්නය සිහි කළා සංඝ රත්නය සිහි කළා පුළුවන් ද ෂණිකවම නැවතත් අර තමන් ඉන්න ඕන තැනට යන්න දැන් තමාට තේරලා තියෙනවා විපස්සනාවක් වඩද්දි ධාතු මනසිකාරයක් වඩද්දි තමාට දැන් තේරලා තියෙනවා හිත මේ කිසිවක් ඇසුරු නොකරන අනිශ්චිත උපාදාන රහිත තත්ත්වයට ගැනීම තමයි මේකේ එකාතකින් ප්‍රධාන ඉලක්කයක් වෙලා තියෙන්නේ මේක තමන් ටික ටික තේරුම් ගත්තා තේරුම් අරගෙන විපස්සනාවක් කරහා ධාතු මනසිකාරයක් කරහා එතෙන්ට එන්න දැන් උත්සාහන්ත වෙනවා. එවිල්ලක් තියෙනවා. හැබැයි තාමත් විටින් විට හිත ගිහිල්ලා අර ඒ මනාප අමනාප තත්ත්වය ඇසුරු කරනවා. හිත ගිහිල්ලා ඒවැ පැටලෙනවා. යම් දුරකට හිතුවිලි පහල කරගෙන ප්‍රපංච කරන තත්වයකට පෙළඹෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ මතක් කළා, ධහම මතක් කළා, සංඝරත්නය මතක් කළා. පුළුවන් ද තමන් තුළ එක්තරා අන්දමක බයලජ්ජාවක් උපදවාගෙන යහුසුළු අර පරණ තැනට යන. ඉතින් එතකොට දැන් මේ මතක් කරන්නේ පළවෙනිව පෙන්වන්නේ එහෙම යන්නම් වමනයි හැබැයි යන්නේ නැහැ. ඒ කුසල නිශ්චිත වූ උපේක්ෂා සහගත தത്വයට යන්න දැන් මේ සංසාර බය දක්නාසුළු තැනත්තාට වමනාවක් තියෙනවා. හැබැයි ගියේ නැහැ. ඒ නිසා යා සෝතේන සංවිජ්ජති සංවේගං ආපජ්ජති. ඒ නිසා ඒ නොගිය නොයෑම සම්බන්ධයෙන් සාටුතු සානාසි කියනවා එයාගේ හිතේ යම්කිසි අලාභයක් Tamanට සිද්ධ වුණා කියලා තාම මගේ හිත මේ තරම් දියුණු වෙලා නැහැ කියලා එක්තරා අන්දමක නොසතුටක් පහළ වෙන්න පුළුවන්. මොකද ඇත්ත වශයෙන් නම් මං එතන ඉන්න ඕනේ හැබැයි තාමත් මේ හිත අර පරණ පුරුද්දට දේවල් ඇසුරු කරගෙන උපාදාන කරගෙන තමයි ගත කරන්නේ. ඉතින් ඒක මට අලාභයක්. ඉතින් මේකට ලස්සන උපමාවක් දෙනවා. මේ උපමාව ඇත්තටම එදා සමාජයේ වර්තමානයේදී යන්තම් වල තත්ත්වයේ තියෙනවා. එදා ඉන්දියානු නැත්තම් පෙරදිග සමාජය තුල පවුලක සිද්ධ වෙන උපමාවක් මුල් කරගෙන තමයි සාරිපුත් සාන්හන්සේ ඉදිරිපත් කරන්නේ. අපි දන්නවා ඈත අතීතයේ විශේෂයෙන්ම අපේ ගෙදරක ඉතින් ලොකු පිරිසක් ඉන්නවා. ආච්චි සීයා ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, ඊළඟට ඒගොල්ලන්ගෙන් හටගත්ත දරුවෝ ඉන්නවා, සමහර ඒ දරුවන්ටත් දරුවයි. ඉතින් પરම්පරා කීපයක් මේ එක ගයක් තුලේ ජීවත් වෙනවා. ඉතින් එතන යම්කිසි එක්කෙනෙක් ප්‍රධාන වශයෙන් ගෘහ මූලිකත්වයේ දරනවා. මුගක් වෙලාවට අපි හිතමු දැන් ස්වාමි පුරුෂයා තමයි ඒකේ ප්‍රධානත්වයේ දරන්නේ. දැන් එයාට දරුවෝ ලැබිලා ඒ දරුවෙක් දැන් විවාහ කරගන්නවා යම්සි කාන්තාවක්. එතකොට මේ ලේලි ආවහම ගෙදෙට්ට එතකොට මේ ලේලි දන්නවා මේ තමන්ගේ ස්වාමි පුරුෂයා කියන්නේත් මේ අර මාමණ්ඩිගේ පුතා. ඉතින් ඒ නිසා මේ මාමණ්ඩි තමයි මේ ඒ මයිලනුවන් තමයි මේ ගෙදර ප්‍රධාන ගෘහමූලිකයා. මගේ ස්වාමියාත් එයා යටතේ ඉන්නේ නැත්තම් මගේ ස්වාමියාත් එයා කියන දේ අහනවා. මෙයා තමයි ඒක ප්‍රධානම තැනත්තා මේ පවුලේ. එතකොට මම විශේෂයෙන්ම මේ මාමණ්ඩිය කෙරෙහි මේ මයිලනුවන් කෙරෙහි පුදුම බයපක්ෂපාතීව කටයුතු කළ යුතුයි. මගේ ස්වාමියාත් මෙයාගේ දරුවෙක් එයා ඉන්නෙත් මේ තාත්තා කියන දේ අහගෙන එයාට ගරු පක්ෂපාතව එහෙනම් මම අනිවාර්යෙන්ම ඒ අන්දමින්ම හැසිරිය යුතුයි. ඒ නිසා මේ ලේලි කොහොමද මේ මයිලනුවන් සම්බන්ධයෙන් ඊටාම බයපක්ෂපාතව නැමී සිටගෙන කටයුතු කරන්නේ. ඉතින් කුමක් හෝ තමන්ගෙන් වැරද්දක් සිද්ධ වෙනවා නම් මේ මයිලනුවන් කෙරෙහි අවධානය යොමු කරලා ටක් ගාලා ඒකෙන් තමන් නිදහස් වෙන්නේ කොහොමද? ඒක වළක්වන්නේ කොහොමද? වළකින්නේ කොහොමද? ඒ උපමාව තමයි දෙන්නේ. එතකොට මේ ලේලිය මයිලනුවන් දැකලා හිතේ සංවේගයක් පහළ කරගන්නවා. තැතිගැන්මක් ඇති කර ගන්නවා. එහෙමත් නැත්නම් එයාව හරි පැත්තට අර ගන්නවා. ඉතින් ඒ වගේ තමයි කියනවා භික්ෂුන් වහන්සේ නමක් එහෙමත් නැත්නම් යෝගාවචරයෙක් මේ බුදුන් සිහි කරනකොට, දහම් සිහි කරනකොට, සංඝුන් සිහි කරනකොට ඒ තමන්ගේ හිත අර ප්‍රමාදයට වැටලා මොනා හරි වැරදි දේවල් කල්පනා කර කර ආයෙත් උපාදාන වෙලා ආයෙත් මොකක් හරි අසුරු කර කර හිටපු අවස්ථාවේදී අපිට තෙරුවන් සිහි වෙනවා නම් සිහි කළා නම් ටංගාලා ආයෙත් අර පරණ තත්ත්වයට අනිශ්චිත தത്വයට උපාදාන නොකරන தത്വයට යා යුතුයි. ඒක තමයි පෙන්නන එක අතකින් අපි තුල තිබෙන්න ඕනේ හික්මීම. අපි තුල තියෙන්න ඕනේ සංවරය. එහෙම යන්නේ නැත්නම් ඒ කියන්නේ තාමත් අපිට ඒ සංවරය මදි. ඉන්ද්‍රිය භාවනාවක් වැඩිලා මදි. අපි තව තව ඒ පුහුණුව ශක්තිමත් කරන්න අවශ්‍යයි. ඉතින් මේ වගේ අවස්ථාවක් ඇත්තටම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තුලදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේකේ පෘ탁ජන තනත්තාට නැත්නම් පෘ탁ජන මට්ටමේ ඉන්න යෝගාචරයට පෙන්වන්නේ අර හිත යම් වෙලාවක උපාදාන සහිත වුණොත් මනාප අමනාප තත්වයන් වලටපත් වුණොත් එතන නොඉඳ ඒ සැහැල්ලු උපේක්ෂාවට සරල ප්‍රණීත උපේක්ෂාවට ඉක්මනටම හිත ගන්න. ඒ සඳහා ක්‍රම තුනක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්නනවා ඕලාරිකං සංකතං පරිසම්පන්නං කියලා ඒ ක්‍රම ඕනම එකක් පාවිච්චි කළා අපිට හිත ගන්න පුළුවන් වෙන්න ඕනේ සරල උපේක්ෂාවට. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා. එය ශාන්තයි, එය ප්‍රණීතයි, ඒ උපේක්ෂා සහගත தත්ත්වය. එතකොට කිසිම අරමුණක් උපාදාන වශයෙන් නොගෙන ඉන්නා ඒ උපේක්ෂා සහගත தත්ත්වය ශාන්තයි, ප්‍රණීතයි. තෙතෙන් තමයි හිත ගන්න කියන්නේ. එතන ඒ සාමාන්‍ය යෝගාවචරයට පෘථග්ජන මට්ටමේ ඉන්න යෝගාවචරයට පෙන්වන්නේ යම්සි විපස්සනා මූලික කරගත්ත ක්‍රමයක්. එයාට පුළුවන් එක්කෝ දැන් ඉන්න මේ දැන්පත් වෙච්ච මනාපමනාප සහිත උපාදාන සහිත අරමුණක් සහිත ඒ తত্ত্বය රළු බව තේරුම් ගන්න. ඕලාරික බව තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තොත් ඔන්න ආයෙත් පරණ තැනට හිතපත් වෙවි. එහෙමත් නැත්නම් මේ తত্ত্বය නැත්නම් මේ ඕලාරික తত্ত্বය එයාට තේරුම් ගන්න පුළුවන් මේ සකස් වෙලා හද මේ ආපු తত্ত্বයක්. මේ තුල එක්තරාන්දම සකස් කිරීම රාශියක් සිද්ධ වුණා. හිත ඇතුලෙන් සංස්කරණ රාශියක් සිද්ධ වුණා. එහෙට මෙහෙට කෑලි මූට්ටු වුණා. අතීතයෙන් කෑලි ගොඩක් ආවා. අනාගතයෙන් කෑලි ටිකක් ආවා. වර්තමානයෙන් උකහාගත තොරතුරු ටිකක් ආවා. මේ ඔක්කොම ටික එහෙට මෙහෙට කලවම් වෙලා තමයි මේ සකස් වෙච්ච චිත්ත මට්ටම ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ සංකත අවස්ථාව තේරුම් ගත්තා නම් එතකොටත් හිත නැවතත් අර උපේක්ෂාවට යනවා කියලා කියනවා. එමත් නැත්නම් පරිසම්පන්නයි මේ දැන් ඇතිලා තියෙන தත්ත්වය. මේ ඇහැට රූපයක් ආපాతගත වෙලා ඒකෙන් චක්කු විඥාන ඇවිල්ලා චක්කු විඥාණයෙන් පස්සේ ස්පර්ශයක් ඇවිල්ලා මේ තුන නිකා නැවත නැවත සිදුවීම නිසා ස්පර්ශයක් සිද්ධ වෙලා ඒකෙන් වේදනාවක් පහළ වෙලා මේ වේදනාවෙන් පස්සේ තණ්හාවක් ඇති වෙලා ඒ තණ්හා උපාදාන වෙලා උපාදාන වෙනවා දැන් ඉතින් අර හදාගත්ත ලෝකයක් තුල භව තත්ත්වයක් තුල උපාදාන සහිතව වාසය කිරීමක් සිද්ධ වෙලා ඉතින් එහෙනම් මේක හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ස්වභාවයක් යමක් මත යැපෙන බවක් මෙතන තියෙනවා. පියවරෙන් පියවර ආපු හේතුප්‍රත්‍යයන් මත යැපෙන අවස්ථාවක් මේ ගොඩනැගිලා තියෙන්නේ. මෙන්න මේ පටිච්චසමුප්පන්න ආකාරය තේරුම් ගත්තනම් කෙනෙකුට ඒකෙනුත් අර මනාපමනාප තත්ත්ව වලට රැවටෙන්නේ නැතුව ඒක තුල බැහැ ගන්න නැතුව ආයෙත් අර පරණ සරල උපේක්ෂා සහගත තත්ත්වයට යන්න පුළුවන්. ඒතර මේක තමයි සාමාන්‍ය පෘථග්ජන, කල්යාණ පෘථග්ජන ඒ යෝගාචරයට බුදුරජාන් වහන්සේ පෙන්වන ක්‍රමය. හැබැයි සීක පුජ්‍යලයාට බුදුරජාන් වහන්සේ එච්චර දුර ගත කරන්න කියන්නේ නැහැ. ওই තරම් වෙහෙසෙන්න කියන්නේ නැහැ. එයාට තමන්ගෙන ලැජ්ජාවක් ඇති කරගෙන ආයිත් අර පරන්තන්ට යන්න කියනවා. ඒ කියන්නේ ඒ මේ ඒ තනත්තා ඒ සීක පුජ්‍යලයා මේ වෙනකොට යම් දෙයක් සාක්ෂාත් කරපු කෙනෙක්. එයාට තමන්ගේ හිත ගැන තේරෙනවා. ඉන්න ඕනේ කොහෙද කියලා දන්නවා. හිත තියන්න ඕනේ කොහෙද කියලා දන්නවා. නමුත් තාමත් අර පරණ කෙලෙස් පුරුද්දට හිත ගිහිල්ලා ආයෙත් මොකක්ද එකක් උපාදාන කරගෙන ඉන්නවා. මොකක් හරි දෙයක් අල්ලගෙන වෙහෙසෙනවා. මොකක් හරි දෙයක් අල්ලගෙන යාගේ හිතේ යම් පසුතැවීමක් තියෙනවා. ඉතින් එතකොට යා තමන් ගැන එක්තරා අන්දමක ලැජ්ජාවක් ඇති කර ගන්නවා. අට්ටියති හරායති jigucchati කියලා කියනවා. මේ දැනට වෙලා තියෙන తত্ত্বය ගැන ලැජ්ජාවක් ඇති කර ගන්නවා. ඒ කියන්නේ මම මේ ඉන්න ඕන තැන නෙමෙයි ඉන්නේ. මට අතනයි ඉන්න තුන හැබැයි මෙතනයි දැන් ඉන්නේ. ඉතින් මේ මේ හිත කරන මේ ක්‍රියාව සම්බන්ධයෙන් එයා හිතේ යම්කිසි ලැජ්ජාවක් පහළ කර ගැනීම ප්‍රමාණවත් නැවතත් හිත අතෙන්ට යන. ඉතින් ඒකම තමයි මේ සාරිපුත්‍ර සාමණේර වහන්සේ වෙනත් ක්‍රමයකට මතක් කරන්නේ. මේ බුදුරජාන් වහන්සේ මතක් කරගෙන, දහම මතක් කරගෙන, සංඝයා මතක් කරගෙන, ඒ මතක් කර ගත්තනම් එතන ඒ ඒ මතක් වීම ප්‍රමාණවත් නැවතත් යෝගාවචරයට අර පරණ තැනට යනවා. මොකද මේ බුදුරජාන් වහන්සේ දහම සංඝයා කියන්නේ අතන ඉන්න කියලා. ඒකයි පෙන්වන මාර්ගය. නමුත් අපේ හිත දැන් ඔන්න මාකාරී හේතුවක් නිසා පත් වුණා උපාදාන සහිත தත්වයකට. එහෙනම් ආයෙත් අර ත්‍රිවිධ රත්නේ මතක් කරගත්ත ගමන් තමන් හරි පාරට වැටෙන්න ඕනේ. මේ වැරදි පාරක උපාදාන කර කර යන අවස්ථාවේදී තමයි දැන් මතක් කරගන්නේ මතක් කරගත්ත ගමන් ආයෙත් පරණ තැනට වැටෙන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වන අන්තිම කොටස මේ ධාතුන් එක්තරා අන්දමක මුල් වෙලා අපි මේ කතාව පටන් ගත්තට පටවි ධාතුව මුල් කරගෙන දැන් මේ කොටස පටන් ගත්තට අපි හැබැයි අරගෙන යනවා සෑහෙන ගැඹුරකට. විපස්සනායේ සෑහෙන ගැඹුරකට අරන් ගිහිල්ලා අන්තිමට ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවක් අනිශ්චිත වූ බවක් උපාදාන රහිත තත්වයක් ඇති කරගෙන එහි මනවින් වාසය කිරීමක් දක්වා අපිව ගෙනහිලා තියෙනවා. ඒකට උනන්දු කරලත් තියෙනවා. ඒතර එතනමයි නිතර ඉන්නේ කියන එකත් මේ උපමා අනුසාරයෙන් අපිට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අර අනිශ්චිතෝජ විහෙරති නජකින්චි ලෝකේ උපාදීති කියන තැන දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් අපිව පිළිහිටවලා තියෙනවා. දැන් අද අපිට තව ටිකක් යන්න පුළුවන් ඉන් එහාට ඊළඟ ධාතුව දැන් ඊළඟට මේ සාරිපුත්‍ර සානන්සේ පෙන්වලා දෙනවා කතමාචාවුසෝ ආපෝ ධාතුව. ආපෝ ධාතුව කියන්නේ මොකද්ද? ඉතින් එතනත් පෙන්නනවා ආධ්‍යාත්මික ආපෝ ධාතුවක්, බාහිර ආපෝ ධාතුවක්. ආධ්‍යාත්මික ආපෝ ධාතුව විස්තර කරන්න මේ කයේ තියෙන ආපෝ ගතිය, වැగిරෙන ගතිය, ගලන ගතිය මුල් කරගත්ත කොටස් අනුසාරයෙන්. පිත්තං සෙම්හං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සු වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං ඒ කියන්නේ Taman තුල තියෙන පිත, සෙම, සැරව, ලේ, දහදිය, මේද තෙල්, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍ර. මේ දේවල් අපි දන්නවා. ඉතින් වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. ගලන ස්වභාවයෙන් යුක්තයි, ද්‍රව ස්වභාවයෙන් යුක්තයි. ඉතින් මේ කයේ යම්තාක් එබඳු වැగిරෙන ද්‍රව ස්වභාවයක් තියෙනවාද ඒ සියල්ලම ආපෝ ධාතුව තමයි. යං වාපන අඤ්ඤම්පි කිංචි අජ්ජත්තම් පච්චත්තම් ආපෝ ආපෝ ගතං උපාදින්න. අයං උච්චතාවසු අජ්ජත්තිකා පට ආපෝ ධාතු. ତර මේ කයේ තවදුරටත් මොනවාම හරි ඒ වැగిරෙන ගතියෙන් යුක්ත ආපෝ ගතියෙන් යුක්ත ස්වභාවයක් භූත ස්වභාවයක් තියනවාද ඒ සියල්ලම ඉතින් මේ ආපෝ ධාතුවම තමයි. ඒ නිසා අපිට හිතන්න අවශ්‍ය නැහැ මේ 18යි මෙතන තියෙන්නේ ඉතිරි ටික එහෙනම් නැද්ද කියලා. මේ 18 උපමා උදාහරණ තවත් යම්තාක් වැగిරෙන ගතියෙන් යමක් තියෙනවද? ද්‍රව ස්වභාවයෙන් යමක් තියෙනවද? ඒ සියල්ලම ආපෝ ධාතුවම තමයි. එතෙන්ද දැන් අර පළමු රටාවමයි දැන් මේ සාරිපුත්‍ර සානහසේ පෙන්වන්නේ යාචේව කෝපන අජ්ජත්තිකා ආපෝ ධාතු යාච බාහිරා ආපෝ ධාතු ආපෝ ධාතු රේවේසා. එතකොට මේ යම්තාක් ආධ්‍යාත්මිකයි කියලා සලකන ආපෝ ධාතුවක් වේද බාහිරයි කියලා සලකන ආපෝ ධාතුවක් වේද එකම ආපෝ ධාතුවම තමයි. අපි දන්නවා දැන් එළියේ තෝරන තරම් ආපෝ ධාතුව තියෙනවා. වැස්සක් වහිද්දී ගඟක් ගලද්දී ඇලක් දොලක් ගලද්දී මහ මුහුදක් ගලද්දී මේ හැමතැනම තේන් තෙන් ආපෝ ධාතුව තමයි. බාහිර ආපෝ ධාතුව ප්‍රකටවම පේන්න තියෙනවා. ඉතින් එතන තියෙන තාපෝ ධාතුව මෙතන තියෙන තාපෝ ධාතුව. ඒතර මේ බාහිර ආධ්‍යාත්මික කියලා මේකේ ભેදයක් නැහැ. ආපෝ ධාතුවම තමයි. ඒතර අර කෙනෙක් ඔය අන්දමින් දකිනවා නම් ධාතු මනසිකාරයක් ඔය විදිහට වඩනවා නම් එයාගේ හිතේ එකකට දීලා තිබිච්ච වැඩි වටිනකම ඉවත් වෙනවා. දැන් අපි යමකට අධික වටිනකමක් දෙනවා. අපි හිතමු අපි ඉස්සරහා තියෙනවා ඊටාම ප්‍රණීතව සකස් කරපු මාකාරි බොන දෙයක්. දොඩම් වීදුරුවක් තියෙනවා. ඉතින් ඒක අපි දැන් ටිකක් තදට අල්ලනවා. ඒක රසයි ප්‍රණීතයි කියාගෙන ඒක අනිත් ඒවාට වඩා වටිනවා කියාගෙන අපේ හිත තදට අල්ලනවා. ඒක ගැන අපිට හිතේ යමක් මැවෙන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට මේ ආපෝ ධාතුව මුල් කරගත්ත දේවල් වලට අපි යම්කිසි අවස්ථාවකදී අධික වටිනකමක් දීම නිසා ඒක උපාදාන කරගෙන ඒක මතක් වෙලා ඒ හා සම්බන්ධ රූප චිත්ත රූප අපේ හිතේ මැවිලා අපේ හිත ඒකටම තමයි නතු වෙලා තියෙන්නේ ඒකෙන්ම තමයි බර වෙලා තියෙන්නේ ඒකෙන්ම තමයි පිරලා තියෙන්නේ. ඉතින් එතකොට තේරෙනවා අපි මේ විශේෂයෙන්ම මේ ඕනම ධාතුවක් දැන් මේ අපි කතා කරන්නේ ආපෝ ධාතුව දැන් කලින් කතා කරා පඨවි ධාතුව. එතකොට මේ ධාතුන්ගෙන් තමයි මේ සම්පූර්ණ භෞතික ලෝකය සකස් වෙලා තියෙන්නේ. ඉතින් අපේ හිත ඇතුලේ කොයි හෝ වෙලාවක ඒ භෞතිකමය දේවල් වලින් උකහාගත් චිත්ත රූප එක්තරා අන්දමක නිකන් පෙළ ගැහිලා එකක් පස්සේ එකක් එනවා නම් ඉතින් ඒ කියන්නේ අපි තාම ලොකු උපාදානික තමයි ඉන්නේ. අපිට ඒවැය තියෙන යථා ස්වභාවය වැටහිලා නැහැ. මේ ආධ්‍යාත්මික බාහිර ભેදය තුල තමයි අපි තාමත් ජීවත් වෙන්නේ. නමුත් ධාතු මනසිකාරයක් හොඳට අපි වඩනවා නම් මේ ආපෝ ධාතුව සම්බන්ධයෙන් අපි හොඳට තේරුම් ගන්නවා නම් එහෙනම් ඔය ભેදය අයිවත් වෙලා යන්න ඕනේ. ඒ වනියා සම වෙලා යන්න ඕනේ. දැන් නිකන් අපි අපේ කයට අවධානය යොමු කළාට මේකේ පරිමාණයක් පේන්න නැහැ. මේකේ රේඛා පේන්න නැහැ. ඒක නිකන් ඔක්කොම බොඳ වෙලා ගිහිල්ලා. ඇතුළත බාහිර වශයෙන් වෙන් කරගන්න බෑ. අපි සමාධියකටපත් වෙලා අපි මේ ධාතු මනසිකාරයක් වඩන්න ගියාට දැන් කොටස් කොටස් වශයෙන් පේන්නෙත් නැති තරම් ඔක්කොම නිකන් බොඳ වෙලා ගිහිල්ලා එකම ගොජයක් බවටපත් වෙලා ෆ්ලක්ස් එකක් බවටපත් වෙලා ඒ කියන්නේ අර මේ තුල යම් නිබ්බිදාවක් විරාගයක් දැන් පහළ වෙන්න පටන් ගන්නවා. ඒ தත්ත්වය තමයි දැන් විස්තර කරන්නේ. ඒතර මේ යම් අධ්‍යාත්මික පටවි මේ ආපෝ ධාතුවක් වේද බාහිර පටවි ධාතුවක් වේද ඒකම ආපෝ ධාතුවම තමයි. ඒක නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති. හේව මේතං යතහ භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බ. එතකොට මේ මාගේ නොවේයි මම නොවේමි මගේ ආත්මේ නොවේයි. කියලා ඇත්ත ඇත්තටියෙන් දකින්න කියලා කියනවා. ඒ කියන්නේ දැන් මෙතෙන්දිත් එක පැත්තකින් අපිට ඇස්කන්නාසාදී ඉඳුරන් හරහා මේ ලෝකය ගෝචර වෙනකොට ඒ අපි ලබන අත්දැකීම් කිසිම දෙයක් පුළුවන් ද මම මගේ කරගන්න තු තියාගන්න. අර හිත ඇතුලේ යම් දෙයක් පහළ වෙනකොට අර භෞතික දේවල් අල්ලගෙන පුළුවන් ඒකත් මම වගේ කරන්න තු තියාගන්න. ඉතින් එතකොට නිකන් ඒවා ඉවත් වී යාවි. ඒවා හිතින් හැලෙන්න ගනීවි. හිත තුළ සැහැල්ලුවක් හොඳට ඉඩකඩ සහිත ගතියක් පහළ වේවි. හිත නිදහස් වේවි. ඒ නිසා අර විදිහට දකින්න කෙනා ආපෝ ධාතුයා නිබ්බින්දති ආපෝ ධාතුයා චිත්තං විරාජේති ආපෝ ධාතුව හා සම්බන්ධයෙන් නිකන් එයාට දැන් විරාගයක් තියෙනවා. එයා දැන් ලොකුවට සලකන්නේ අධික වටිනකමක් ඒවට දෙන්නේ නැහැ. නිකන් හිතෙන් බොඳ වෙලා ගිහිල්ලා. ඒවා නිකන් දුර්වර්ණ වෙලා ගිහිල්ලා නැත්තම් අවර්ණ වෙලා ගිහිල්ලා ඒවා නිකන් හිතේ රැඳෙන්නේ නැහැ දැන්. ඊට පස්සේ මෙතනදිත් අර බාහිර ආදු මේ ආපෝ ධාතුව මුල් කරගෙන යම්කිසි විස්තරයක් කරනවා මේ ආපෝ ධාතුවත් බාහිර ආපෝ ධාතුවත් පුදුමාකාර අනිත්‍යයි. අපි හිතනවා මේ මහා ඇලදොල ගංගා මහා සමුද්‍රය මහාම ප්‍රතාපවත් කියලා. හැබැයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියනවා යම් හේකින් බාහිර ආපෝ ධාතුව කිපේද? ඒ බඳු කාලයක් එනවා. ඒ වෙලාවේදී මේ මේ ආපෝ ධාතුව මේ ගම් ඔක්කොම දෙගොඩ දලා යනවා. ඊළාට නියම් ගම් හරහා යනවා. ගම් වතුර ගලනවා. මුහුද ගලනවා. සුනාමි එනවා. ඒතර මේ සියල්ල යට කළා දානවා මේ වතුරෙන්. ඉතින් එහෙම මේ වතුර කිපෙන අවස්ථාවක්, ආපෝ ධාතුව කිපෙන අවස්ථාවක් පහළ වෙන්න පුළුවන්. මේ පින්තුති මතක ඇති අපි කිසිසේත් බලාපොරොත්තු නොවෙච්ච 2004 ඇති වෙච්ච ඒ සුනාමි තත්ත්වය. ඉතින් වැඩි වෙලාවක් ගේන දහස් ගාණක් මනුස්ස ජීවිත අහිමි වුණා. හිතා ගන්න බැරි තරම් දේපල හානියක් සිද්ධ වුණා. ඉතින් මේ ආපෝ ධාතුව කිපීමේ එක අවස්ථාවක් පමණයි. මුතින් ගම් ගොතරක් ආවත් එහෙම නැත්නම් අධික වර්ෂාවක් ආවත් නායෑමක් වුණත් ඉතින් මේ කොයි වෙලාවකදීත් ඉතින් මේ ස්වාභාවික විපත් වශයෙන් මේ ආපෝ ධාතුව කිපෙන අවස්ථාවන් ඉතින් මේ පින්මුත හිතා ගන්න පුළුවන්. දැන් තවත් මේකේ අනිත් පැත්ත තමයි මේ ආපෝ ධාතුව නිකන් ඡය වෙලා යන අවස්ථාවක්. මේ බාහිර ආපෝ ධාතුව ගැන සාරිපුත්‍ර සායනාසේ පෙන්වන්නේ. දැන් මහ මුහුදේ තියෙන ජලස්කන්ධය ගැන අපිට ප්‍රමාණ කරන්න බැරි තරම්. ඉතින් මේ මහා සමුද්‍රයේ පුදුමාකාර ජල ස්කන්ධයක් තියෙනවා. හැබැයි ඒවා දැන් සාරිපුත්‍ර සාමණේරයන්ස කියනවා යම් කාලවකවානු වෙනවා ඒවා එන්න එන්න අඩු වෙවි අඩු වෙවි යනවා. ඉතින් කාලයක් එනවා මේවා මේ උස ප්‍රමාණ වශයෙන් ගත්තොත් මිනිස්සෙගේ උස ප්‍රමාණයට තරම් අඩු වෙන්න පුළුවන්. නැත්නම් අපි දුමු මිනිස්සු 10 දෙනෙක්ගේ උස ප්‍රමාණයට අඩු වෙන්න පුළුවන්. 6 දෙනෙක්ගේ උස ප්‍රමාණයට අඩු වෙන්න පුළුවන්. පස් දෙනෙක්ගේ උස ප්‍රමාණයට අඩු වෙන්න පුළුවන්. එක්කෙනෙක්ගේ උස ප්‍රමාණයට අඩු වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් එයාගේ පුරුෂයෙක්ගේ මේ පාදේ තෙමෙන මට්ටමට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කලින් නම් එතෙන් ඒ මට්ටම තියා මේ පොව්වන්නෙත් නැහැ. ඊටාම ගැඹුරක් තිබුණා මේ මුහුදේ එච්චරට වතුර තිබුණා. දැන් එහෙම නෙමෙයි. දැන් නිකන් අර ගොප්පැටේ දෙමින්නෙත් නැති තරම් වතුර ඔක්කොම නිකන් ෂය වෙලා. ඒ තරමට මේක අඩු වෙලා යන්න පුළුවන් මේ මහා සාගරයේ පවා. ඉතින් මේ මහා සාගරයේ එච්චරට අඩු වෙනවා කියන්නේ අනිත් ටික ඔක්කොම ඉතින් වෙල්ලා ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මේ ඇඟිලි පුරක් පුරුකක්වත් තෙමෙන්නේ නැති තරම් මට්ටමට මේ වතුර අඩු වෙලා යන්නත් පුළුවන්. ඉතින් මේ උපමාවෙන් සාරිපුත්‍ර සාන්වහන්සේ පෙන්වන්නේ මේ අපි බාහිර මහා ජල ස්කන්ධයක් ගැන අපේ ඔළුවේ තියෙනවා. හැබැයි ඒකත් ඇවිල්ලා මේ විශාලයි කියලා අපි සලකන මහත් කියලා අපි සලකන මේ ආපෝ ධාතුවත් ඡය වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. අනිච්චතා පඤ්ඤායස්සති, කාය ධම්මතා පඤ්ඤායස්සති, වය ධම්මතා පඤ්ඤායස්සති, විපරිණාම ධම්මතා පඤ්ඤායස්සති. ඒතර ඒ බාහිර අති විශාල අති මහත් ඒ ආපෝ ධාතුවේ පවා අනිච්ච ස්වභාවයක් පෙන්눔 කරනවා. ඡය වීමක් පෙන්눔 කරනවා. වැය වීමක් පෙන්눔 කරනවා. විපරිණාමයක් පෙන්눔 කරනවා. ඉතින් එහෙනම් අපි මේ ඊටාම සුළුෙන් හිතා ගන්න තියෙන ඇත්ත වශයෙන්ම මේ ඊටාම කුඩා ප්‍රමාණයක් වශයෙන් සැලකිය හැකි මේ ආධ්‍යාත්මික ආපෝ ධාතුව ගැන කවර කතාවද? එහෙම ඒ පුංචි ආපෝ ධාතුව ඒ කුඩා ස්වල්ප ආපෝ ධාතුව මම මගේ වශයෙන් මගේ ආත්මයක් වශයෙන් සලකා ගැනීම කොයිතරම්නම් මෝඩ ක්‍රියාවක්ද? තණ්හා දිට්ඨි වශයෙන් ගැනීම කොයිතරම්නම් අනුවන ක්‍රියාවක්ද? එතකොට මේ බාහිර පැත්තට අවධානය යොමු කළා ණය විපස්සනාවකින් එහෙමත් නැත්නම් මේ මේ අනුමාන ඥානයකින් මේ විදිහට බාහිර ආපෝ ධාතුවේ තියෙන අනිත්‍ය ස්වභාවය අනාත්මේ විපරිණාම වෙන ස්වභාවය, ෂය වෙන ස්වභාවය යම්සි කෙනෙක් යෝගාචරයක් වටහා ගන්නවා නම් එයාට ඒකත් එපා වෙනවා මේකත් එපා වෙනවා. කිසිම ආපෝ ධාතුව හා සම්බන්ධ දෙයක් එයා මම මගේ කියලා සලකන්න පෙළඹෙන්නේ නැහැ. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ ආපෝ ධාතුව මුල් කරගෙනත් සාරිපුත්‍ර සායනාංශය අර අපිව ගෙනියනවා උපාදාන නොකර ඉන්න තත්ත්වයට. මෙතෙන්දිත් එනවා අර කලින් පටවි ධාතුවටම පෙන්නපු විස්තර ටික. ඒ කියන්නේ යම් වෙලාවකදී ඒ යෝගාචරයට යම් කෙනෙක්ගේ ඇනුම් බැනුම් අහන් සිද්ධ වුණොත් ඒ හරහා හිත රිදවීමක් සිද්ධ වුණොත් ඒක ඉක්මනට ඉවත් කරගන්න මේ ආපෝ ධාතුව මුල් කරගෙනත් එයාගේ හිතේ අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ධාතු මනසිකාරය පාවිච්චි කරන්න පුළුවන්. එතෙන්දිත් එයා මතක් කරගන්නවා මේ යම්කිසි දුක් වේදනාවක් හටගෙන තිනවා ඒ දුක් වේදනාව හටගත්තේ ස්පර්ශයේ මූනික වෙලා මේ ස්පර්ශයත් අනිත්‍යයි වේදනාවත් අනිත්‍යයි සංඥාවත් අනිත්‍යයි යම් පහළ වුණා නම් සිතුවිලි සංස්කාර චේතනා ඒවත් අනිත්‍යයි යම් දැනුවත් වීමක් විඥානයක් පහළ වුණා නම් ඒවත් අනිත්‍යයි. ඒතර ඒක තේරුම් අරගෙන මේ ධාතු මනසිකාරයක් මුල් කරගෙන අර වචන මූලික කරගත්ත හිත රිදවීම හිතෙන් නිදහස් කරගන්න වෑයම් කරනවා. ඒ වගේමයි කයට යම්කිසි දඬුමුගුරු වලින් ප්‍රහාරයක් එල්ලුණා නම්, ඇලුම් තැලුම් මේ එහෙමක් සිද්ධ වුණා නම්, ඒකත් අර කලින් මතක් කළා වගේ කකචූපම අවවාදයක් මතක් කරගෙන මේ කය ඇවිල්ලා මෙහෙම පහර වදින ස්වභාවයෙන් යුක්තයි. එතකොට මේ ඒක එළියේ කෙනෙකුට දානව නෙමෙයි කෙනෙක්ට වර්ධ පටවනවනේ මේක මේ තමන්ගේ වැරද්දක් මේ කයේ වැරද්දක් මෙතන තියෙන්නේ මේ කය ඇවිල්ලා එහෙම අතුල් පතුල් පහරවල් වදින ස්වභාවයෙන් යුක්තයි දඬුමුගුරු පහරවල් වදින ස්වභාවයෙන් යුක්තයි ඒ වගේ ඕලාරික කයක් මෙතන තියෙන්නේ ගොරෝසු කයක් මෙතන තියෙන මේ කයේ ස්වභාවයයි මේ තියෙන්නේ කියලා මේ ධාතු පැත්තෙන් කල්පනා කළා හිතේ පහළ වෙන්න පුළුවන් ද්වේෂයක් රාගයක් ක්ලේශයක් දුරු කර ගැනීම මතක් කරලා දෙනවා එහෙම නැත්නම් ඉවසීමක් කරහා මේක පුරුදු කිරීම ධාතු මනසිකාරයක් කරහා පුරුදු කිරීම පෙන්ලා දෙනවා. ඒ වගේමයි අර කලින් මතක් කළා වගේ අපි මේ පටවි ධාතුවට මතක් කළා වගේ මෙතෙන්දිත් යම්ස කෙනෙක් බුදුන් දහම් සඟුන් සිහි කරනකොට එයාගේ හිත ඒ උපේක්ෂාවේ පිහිටනවද? දැන් මේ ආපෝ ධාතුවේත් හොඳට එයා ධාතු මනසිකාරයක් වැඩුවා නම් අර වගේ ආධ්‍යාත්මික බාහිර පටවි මේ ආපෝ ධාතුව සම්බන්ධනුත් නිවැරදි අවබෝධයක් ඇති වුණා නම් ඒ එකක්වත් මම මගේ කරගන්න නැතුව දැන් විපස්සනාවක් වැඩිලා එයාගේ හිත එන්න ඕනේ අර උපේක්ෂාවට කිසිවක් උපාදාන නොකරන තත්ත්වයට එන්න ඕනේ කිසිවක් මම මගේ කියලා සලකන්නේ නැති තත්ත්වයට එන්න ඕනේ ඒ ප්‍රනීත සැහැල්ලු උපේක්ෂා සහගත කුසල නිශ්චිත ස්වභාවයට එන්න ඕනේ. එතනයි හිත තියන්න තියෙන්නේ. හැබැයි එතන හිත පිහිටන් නැති වෙලාවකදී බුදුන් දහම් සඟුන් සිහි කළ පමණින් නැවත එනවාද අර තැනට. එතන දැන් ආයෙත් මතු කරලා පෙන්නවා මේ ආපෝ ධාතුව සම්බන්ධයෙන්ුත් එනවා නම් ඉතින් වඩා හොඳයි. එනවා කියන්නේ තමන්ගේ තුල ඒ බයලජ්ජාවක් පහළලා තියෙනවා, ත්‍රිවිධ රත්නය කෙරෙහි ගෞරවයක් තියෙනවා. ඒ නිසා තමයි මේ ත්‍රිවිධ රත්නය සිහි කරනකොටම ආයෙත් හිත නිදහස් වෙන්නේ. හිත උපාදාන වලින් නිදහස් වෙන්නේ. නිදහස් වෙලා ආයෙත් අර සරල ශාන්ත ප්‍රණීත උපේක්ෂාව තුළ පිහිටන්න. හැබැයි එහෙම වෙන්නේ නැත්නම් ඉතින් ඒක ඇවිල්ලා Tamanට අලාභයක්. Taman තාමත් ප්‍රමාදයි. ඒක තමයි පෙන්වන්නේ මෙතෙන්දිත් ඒවම් බුද්ධං අනුස්සරතෝ ඒවම් ධම්මං අනුස්සරතෝ ඒවම් සංඝං අනුස්සරතෝ උපේක්ඛා කුසල නිස්සිතා සම්ඨාති සෝතේන අත්තමනෝ හෝති එත්තාවතාපිකෝ ආවසෝ භික්ඛුනෝ බහුකතං හෝති. ඉතින් යම්ස කෙනෙකුට මේක ඉෂ්ට වෙනවා නම් සාර්ථක වෙනවා නම් ඒ කියන්නේ ත්‍රිද රත්නය මෙනෙහි කරපු සැනින් මේ උපාදාන වලින් හිත නිදහස් වෙලා අර සැහැල්ලු ප්‍රණීත උපේක්ෂා සහගත නිදහස් තත්වයේ තුල හිත පිහිටනවා නම් තියාට ඒ ගැන සතුට වෙන්න පුළුවන්. එතකොට මේ බුද්ධ ශාසනයේ සෑහෙන දුරට එයා දැන් තමන් සතු කරගෙන තියෙනවා ගන්න පුළුවන් යම් ප්‍රතිඵලයක් එයා සාක්ෂාත් කරලා තියෙනවා කියලා සතුට වෙන්න පුළුවන්. මොකද එයාගේ හිත අර ත්‍රිද රත්නය මෙනෙහි කරනකොටම ගිහිල්ලා උපාදාන අත්හරිනවා. තණ්හාවෙන් ඉවත් වෙනවා. රාගෙන්, ද්වේෂයෙන් ඉවත් වෙනවා. කෙලෙසුන්ගෙන් ඉවත් වෙනවා. හිත උපාදාන රහිත, අරමුණක් රහිත, ඊටාම සැහැල්ලු ප්‍රණීත උපේක්ෂා සහගත තත්ත්වය තුළ යහුසුලුව පිහිටනවා මේ ත්‍රිවිධ රත්නය මෙනෙහි කරනවත් එක්කම. එතකොට මේ සූත්‍රය තුළදී දැන් අපි ධාතු පැත්තෙන් ගත්තොත් ධාතු දෙකක් කතා කළා. මේ අපි තාමත් තියෙන දුක්ඛ සත්‍යය තුළ ඒ දුක්ඛ සත්‍යෙත් රූප උපාදානස්කන්ධය තුළ හැබැයි මේ රූප ප්‍රදානස්කන්ධය කතා කරද්දී අර බාහිර පටවි ධාතුව බාහිර ආපෝ ධාතුව විස්තර කරන තැනදී ඒවා අනුසාරයෙන් අපේ මේ හිත රිදවීමක් ඇති වෙලා නැත්නම් අපි කියමු ඇනුම් බැනුම් නිසා හිත රිදවීමක් ඇති වෙලා හෝ කයට යම්කසේ පහරක් වැදීම නිසා කම්පනයක් ඇති වෙලා තියෙන වෙලාවකදී මතුවෙන වේදනා ස්පර්ශ එහෙමත් නැත්නම් සංඥා සංස්කාර විඥාන මේවා අනිත්‍යත්වයට නැගීම තුළ එක්තරා අන්දමක යම් පමණක අර අනිකුත් ස්කන්ධ වලට යම් යොමුවීමක් තියෙනවා. හැබැයි තාමත් ඉතින් විශේෂයෙන් බරපතල විදිහට නැත්නම් මූලිකත්වයේ දීලා කතා කරන්නේ මේ සතර මහා ධාතුන් කියලා කියන්න පුළුවන්. නැත්නම් මේ උපාදානස්කන්ධ අතර රූප උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන්. අපි බලමු ඉස්සරහට කොහොමද සාරිපුත් සාහනාසේ ඉතිරි කොටස් ගැනත් දේශනා කරන්නේ. ඊළඟට අනිකුත් සත්‍යයන් සම්බන්ධයෙන් දැන් අපි මේ ගත කරන්නේ තාමත් දුක්ඛ සත්‍යේ. කොහොමද දැන් ඉදිරියට යන්නේ කියලා. ඇත්තට මේ දුක්ඛ සත්‍ය ගැන කතා කරාට මොකද දැන් මේ මේතන තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි අපි දුක්ඛ සත්‍ය තමයි අවබෝධ කරගෙන යන්නේ. ධාතු මනසිකාරයක් තමයි වඩන්නේ ධාතුන්ගේ යථා ස්වභාවය තමයි තේරුම් ගන්න උත්සාහන්ත වෙන්නේ එහෙමත් නැත්නම් රූප උපාදානස්කන්ධය යථා ස්වභාවය තමයි තේරුම් ගන්න උත්සාහන්ත වෙන්නේ හැබැයි ඒක ඊට පමණක් සීමා වෙන්නේ ඒක විහිදෙනවා තවත් එහාට ඒ කියන්නේ මේ తত্ত্বය මේ වැතින යථා ස්වභාවය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න දුක්ඛ සමුදය ප්‍රහාණයක් දැන් මේ අපි කරන්නේ දුක්ඛ සත්‍යයත් එක්ක පරිඥාවක් ඒ කියන්නේ පුළුවන් තරම් හාත්පසින් ගැඹුරින් අවබෝධ කරගන්න දරණ වෑයමක් අපි කරන්නේ. හැබැයි ඒ කටයුත්ත සාර්ථක වෙන්න සාර්ථක වෙන්න දුක්ඛ සමුදය ප්‍රහාණයක් සිද්ධ වෙනවා. ඒ දුක්ඛ සමුදය ප්‍රහාණය සිද්ධ වීම නිසා තමයි දැන් මේ කතා කරපු උපේක්ෂාවේ හිත පිහිටන්නේ. අර දුක්ඛ නිරෝධයකට අපි කිට්ට වෙනවා. ඒ කිසිවක් උපාදාන නොකරන අනිශ්චිත අරමුණක්වත් නැති ඒ උපේක්ෂා සහගත தත්ත්වය නිවනට කිට්ටුයි. ඒ නිසා ඒ දුක්ඛ නිරෝධයක් සාක්ෂාත් කරන පැත්තකට අපි කිට්ටු වෙනවා. ඒ වගේම මේ මුළු ප්‍රතිපදාවම කියන්නේ ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ කිරීමක්. සීල සමාධි ප්‍රඥා ආරෂ්ඨාංග මාර්ගයේ ප්‍රගුණ කිරීමක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට තේරෙනවා මේ පටන් ගන්නෙ නම් දුක්ඛ සත්‍යෙන් තමයි. දැන් මේ කතා කරන්නේ ඒකෙත් රූප උපාදානස්කන්ධය ගැන. හැබැයි ඒක අවබෝධ කරගන්න යාම තුලදිත් සෑහෙන ගැඹුරක් මේ චතුරාර්ය සත්‍ය තුල අපිට ප්‍රායෝගිකව ස්පර්ශ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට කියන්න බෑ මේක එක උපාදානස්කන්ධයකට විතරයි මේක ගැලපෙන්නේ නැත්තම් ඒකෙන් වුණ ප්‍රතිඵලය ලැබුණ ප්‍රතිඵලය සල්පයි කියලා එහෙම කියන්න බෑ. මොකද යෝගාචරය තුළ තියෙන කුසල සම්පත්තිය ප්‍රඥා සම්පත්තිය එක්ක යාව සෑහෙන ගැඹුරකට අරන් යාමේ හැකියාවක් තියෙනවා. හොඳයි පින්වත් එහෙනම් අද දවසේ අපි මේ කාරණා තේරුම් අරගෙන අපේ භාවනාවලත් මේ ධාතු මනසිකාරය අපි වඩනවා නම් එයින් යම්කිසි මඟ පෙන්වීමක් ලබා ගන්න උත්සාහන්ත වෙමු. අද දවසේ ධර්ම දේශනාව මම මෙතනින් સમાપ્ત කරනවා. සිළු දිනාටම තෙරුවන් සරණයි. කාට හරි අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ තමන්ගේ වඩන භාවනාවක් මුල් කරගෙන ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.